අභයරාජ කුමාර සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාපේ අතකෝ අභයෝ රාජ කුමාරෝ යේන නිගණ්ඨෝ නාථ පුত্রෝ තේනුක සංඛමේ උපසංඛමිත්වා නිගණ්ඨං නාත පුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ අභයං රාජකුමාරං නිගණ්ඨෝ නාත පුත්තෝ ඒතදවෝච ඒහි ත්වං රාජකුමාර සමනස්ස ගෝතමස්ස වාදං ආරෝපේහි ඒවන්තේ කල්යානෝ කෙත්ති සද්දෝ අභුග්ගච්ඡතේ අබේන රාජකුමාරේන සමනස්ස ගෝතමස්ස එවං මහේධිකස්ස එවං මහානුභාවස්ස වාදෝ ආරෝපිතෝති යතහා කතං පනාහං බන්තේ සමනස්ස ගෝතමස්ස එවං මහේධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමීති ඒහෙතං රාජකුමාර යේන සමනෝ ගෝතමෝ තේනුපසංඛම උපසංඛමේत्वा සමනං ගෝතමං ඒවං වදේහි භාසෙය්‍ය නුකෝ බන්තේ තථාගතෝ තං වාචං යාස්සා වාචා පරේසං අප්පියා අමනාපාති සචේසේ සමනෝ ගෝතමෝ එවං පුට්ඨෝ එවං ව්‍යාකරෝති භාසේයරාජ කුමාර තථාගතෝ තං වාචං යාස්සා වාචා පරේසං අප්පියා අමනාපාති තමේනං ත්වං එවං වදෙය්‍යාසි අත කිංචරයිතේ බන්තේ පුතුජනේන නානාකරණං පුතුජනෝ පීහි තං වාචං භාසේය යාසා වාචා පරේසං අප්පියා අමනාපාසී සචේපනතේ සමනෝ ගෝසමෝ එවං පුට්ඨෝ එවං ව්‍යාකරෝති නරාජකුමාර සතහාගතෝ තං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාතේ තමේනං ත්වං එවං වදෙය්‍යාසි අතකින් චරයතේ භන්තේ දේවදත්තෝ ව්‍යාකතෝ ආපායිකෝ දේවදත්තෝ නේරයිකෝ දේවදත්තෝ කප්පට්ඨෝ දේවදත්තෝ අතේකිච්ඡෝ දේවදත්තෝ තී ඡායච පනසේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනත්ත මනෝති ඉමං කොහතේ රාජකුමාර සමනෝ ගෝතමෝ උබතෝ කෝටිකං පඤ්ඤං කුට්ඨෝ සමානෝ නේව සක්ඛිතේ උග්ගිලිතුම් නේව සක්ඛිතේ ඕගිරිතුම් සේයතාපි නාම පුරිසස්ස අයෝ සිංහාටකං කණ්ඨේ විලග්ගං සෝනේව සක්කුනේය උග්ගිරිතුම් නේව සක්කුනේය ඕගිරිතුම් ඒවමේව කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ ඉමං ඔබතෝ කෝටිකං පඤ්ඤං කුට්ඨෝ සමානෝ නේව සක්ඛිතේ උග්ගිරිතුම් නේව සක්ඛිතේ ඕගිලිතුන්ති එවං භන්තේ තිකෝ අභයෝ රාජ කුමාරෝ නිගණ්ඨස්ස නාත පුත්තස්ස පටිස්සොත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාට්ඨ පුත්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා යේන භගවාතේනුපසංඛමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නස්ස කෝ අභයස්ස රාජකුමාරස්ස සුරියං ඕලෝකෙත්වා ඒතද හෝසි අකාලෝ කෝ වජ්ජ භගවතෝ වාදං ආරෝපේතුම් ස්වේදානාහං සකේ නිවේසනේ භගවතෝ වාදං ආරෝපෙස්සාමීති භගවන්තං ඒතද වෝච අදිවාසේතු මේ බන්තේ භගවා ශාසනාය අත්තකතොත්තෝ භත්තන්ති අදිවාසේසි භගවා සොන්හි භාවේන අතකෝ අබයෝ රාජකුමාරෝ භගවතෝ අදිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි අතකෝ භගවා තස්සාරත්තියා අච්චයේන පොබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවරං ආදාය යේන අබයස්ස රාජකුමාරස්ස නිවේසනං තේනුපසංඛමේ උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදී අතකෝ අභයෝ රාජකුමාරෝ භගවන්තං පනේතේන ඛාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ අබයෝ රාජ කුමාරෝ භගවන් සම්බුත්තාවින් ඕනිත පත්ත පානින් අඤ්‍යතරන් නේචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ අබයෝ රාජ කුමාරෝ භගවන් සංඝේ සදවෝච භාසේයනෝ කෝ වන්තේ තතහගතෝ තං වාචං යාසා වාචා පරේසං අප්පියා අමනාපාතේ නකොත්ථ රාජකුමාර ඒකං සේනාතේ එත්ත බන්තේ අනස්සුන් නිගණ්ඨාතේ කිම් පනත්වං රාජකුමාර එවං වදේසී එත්ත බන්තේ අනස්සුන් නිගණ්ඨාතේ ඉදාහං බන්තේ යේන නිගණ්ඨෝ නාත පුත්තෝ තේනුපසංකමේ උපසංකමිත්වා නිගණ්ඨං නාත පුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝමං බන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ ඒතද වෝච ඒහෙතුං රාජකුමාර සමනස්ස ගෝසමස්ස වාදං ආරෝපේහි ඒවන්තේ කල්යාණෝ කිත්ති සද්දෝ අභොග්ගච්ඡති අබේන රාජකුමාරේන සමනස්ස ගෝතමස්ස එවං මහිද්దికස්ස එවං මහානුභාවස්ස වාදෝ ආරෝපිතෝති එවං වුත්තේ අහං භන්තේ නිගණ්ඨං නාත පුත්තං ඒ තද වෝචං යථා කතම් පනාහං බන්තේ සමනස්ස ගෝතමස්ස එවං මහිද්దికස්ස එවං මහානුභාවස්ස වාදං ආරෝපෙස්සාමි තේ ඒහි ස්වං රාජකුමාර යේන සමනෝ ගෝතමෝ තේනුපසංකම උපසංකමේत्वा සමනං ගෝතමං එවං වදේහි භාසෙය්‍යනුකෝ බන්තේ තතහගතෝ තං වාචං යාසා වාචා පරේසම් අප්පියා අමනාපාති සචේතේ සමනෝ ගෝතමෝ එවං පුට්ඨෝ එවං ව්‍යාකරෝති භාසේය රාජකුමාර තථාගතෝ තං වාචං යාසා වාචා පරේසම් අප්පියා අමනාපාති තමේනං ත්වං එවං වදෙය්‍යාසේ අතකින්චරහිතේ බන්තේ පුතුජ්ජනේන නානාකරණං පුතුජ්ජනෝ පිහිතං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාති සචේ පනතේ සමනෝ ගෝතමෝ එවං පුට්ඨෝ එවං ව්‍යාකරෝති නරාජ කුමාර තථාගතෝ සං වාචං භාසෙය්‍ය යාසා වාචා පරේසං අප්පියා අමනාපාතේ සමේනම් ත්වං ඒවං වදෙය්‍යාසේ අත කිංතරහිතේ බන්තේ දේවදත්තෝ ව්‍යාකතෝ ආකායිකෝ දේවදත්තෝ නේරයිකෝ දේවදත්තෝ කප්පට්ඨෝ දේවදත්තෝ අතේ කිච්ඡෝ දේවදත්තෝ තී ආයච මනසේ වාචාය දේවදත්තෝ කුපිතෝ අහෝසි අනත්ත මනෝති ඉමං කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ උබතෝ කෝටිකං පඤ්ඤං කුට්ඨෝ සමානෝ නේව සක්ඛිතේ ඔග්ගිලිතුම් නේව සක්ඛිතේ ඕගිලිතුම් සේයථාසිනාම පුරිසස්ස අයෝ සිංහාටකං කණ්ඨේ විලග්ගං සෝනේව සක්ඛුනේය ඔග්ගිලිතුම් නේව සක්ඛුනේය ඕගිලිතුම් ඒවමේව කෝතේ රාජකුමාර සමනෝ ගෝතමෝ ඉමං උබතෝ කෝටිකං පඤ්ඤං කුට්ඨෝ සමානෝ නේව සක්ඛිතේ උග්ගිලිතුම් නේව සක්ඛිතේ ඕගිලිතුම් තේ තේන කෝපන සමයේන ධාරෝ කුමාරෝ මන්දෝ උත්තාන සේයකෝ අව්‍යස්ස රාජකුමාරස්ස අංකේනිසින්නෝ හෝති අත කෝ භගවා අභයං රාජකුමාරං ඒතදවෝච සංකින් මඤ්ඤසි රාජකුමාර ස්වායං කුමාරෝ තුයිහන් වා පමාදමන් වාය දහතියා වා පමාදමන් වාය කට්ඨං වා කටලං වා මුඛේ ආහාරෙය්‍ය කිංචිනං හරේයාසීතේ ආහාරෙය්‍ය සාහං බන්තේ සවේහං බන්තේන සක්කුණෙය්‍ය ආදිකේනේව ආහත්තුං වාමේන හත්තේන සීසම් පග්ගහෙත්වා දක්ඛිනේන හත්තේන වංකංගුලින් කරෙත්වා සලෝහිතම්ති ආහරේය තං කිස්ස හේතු අච්චිමේ බන්තේ කුමාරේ අනුකම්පාති ඒවමේව කෝ රාජ කුමාර යං තථාගතෝ වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථ සංහිතං සාව පරේසං අප්පියා අමනාපා නතං තථාගතෝ වාචං භාසතේ යම්පි තථාගතෝ වාචං ජානාති බොහෝතං තච්ඡං අනත්තහ සංහිතං ශාවපරේසං අප්පියා අමනාපා සම්පි තථාගතෝ වාචං නභාසති යංච කෝ තථාගතෝ වාචං ජානාති බොහෝතං තච්ඡං අත්ථ සංහිතං ශාවපරේසං අප්පියා අමනාපා තත්‍ර කාලඤ්ඤෝ තථාගතෝ හෝති තස්සා වාචාය වේයාකරණාය යං තථාගතෝ වාචං ජානාති අභෝතං අසච්ඡං අනත්ථ සංහිතං සාජ පරේ සම්පියාමනාපා නතං තථාගතෝ වාචං භාසති යම්පි තථාගතෝ වාචං ජානාති භෝතං අච්ඡං අනත්ථ සංහිතං සාජපරේ සම්පියා මනාපාත් සම්පි තථාගතෝ වාචං නභාස්සති යංච කෝ තථාගතෝ වාචං ඥානාති බෝතං තච්ඡං අත්ථ සංහිතං සාජපරේ සම්පියා මනාපාත් తత్ర కాలඤ్యో తథాగతో హోతి తస్స వాచాయ వెయ్యాకరణాయ తං කිස්ස හේතු අත්තේ රාජකුමාර තථාගතස්ස සත්තේසු අනුකම්පාතේ යේමේ බන්තේ කට්ටිය පණ්ඩිතාපේ බ්‍රාහ්මණ පණ්ඩිතාපේ ගහපති පණ්ඩිතාපේ සමන පණ්ඩිතාපේ පඤ්ඤං අபிසංකරේත්වාත් තථාගතං උපසංකමිත්වා පුච්ඡන්ති පුබ්බේවනුකෝ ඒතං බන්තේ භගවතෝ චේතසෝ පරිවිතක්ඛිතං හෝති යේමං උපසංඛමිත්වා එවං පුච්චිසන්ති තේසාහං එවං පුට්ඨෝ එවං ව්‍යාකරිස්සාමේති උදාහුඨානසෝ ඒතං තථාගතං පටිභාසේති තේන හි රාජකුමාර තඤ්ඤේ වෙත්ත පටිපුච්චිස්සාමේ යථාතේ කමෙය්‍ය තථානම් ව්‍යාකරේයාසෙත් තං කිං මඤ්ඤසි රාජකුමාර කුසලෝත්වං රතස්ස අංගපච්ඡංගානන්තේ ඒවං බන්තේ කුසලෝ අහං රතස්ස අංගපච්ඡංගානන්තේ තං කිං මඤ්ඤසි රාජකුමාර යේතං උපසංඛමෙත්වා ඒවං කොච්චෙය්‍යොම් තින්නාමිදං රතස්ස අංග පච්ඡංගන්ති පුබ්බේනුකෝතේ ඒතං චේතසෝ පරිවිතක්කිතං අස්ස යේමං උපසංකමිත්වා එවං පුච්චිස්සන්ති තේසාහං එවං පුට්ඨෝ එවං ව්‍යාකරිස්සාමේති උදාහෝඨානසෝ වේතං තං පටිභාසෙය්‍යාති අහං හි බන්තේ රතිකෝ සංඤතෝ කුසලෝ රතස්ස අංගපච්ඡංගානම් සම්බානි මේ රතස්ස අංගපච්ඡංගානේ සුවිදිතානේ පානසෝවේ තං මං පටිභාසෙය්‍යාති ඒවමේව කෝම රාජකුමාර යේතේ කත්ත්‍ය පණ්ඩිතාසේ බ්‍රාහ්මණ පණ්ඩිතාසේ ගහපති පණ්ඩිතාසේ සමන පණ්ඩිතාපේ පඤ්ඤං අபிසංකරේत्वाත් තථාගතං උපසංකමිत्वा පුච්ඡන්ති ථානසෝ වේතං තථාගතං පටිභාති තං කිස්ස හේතු සාහි රාජ කුමාර තථාගතස්ස ධම්මජාතෝ සුප්පටි විද්ධා යස්සා ධම්මජාතෝ යා සුප්පටි විද්ධාත්ථා තානසෝ වේතං තථාගතං පටිභාතේති එවං බුත්තේ අබයෝ රාජකුමාරෝ භගවන්තං ඒතදවෝච අබේක්ඛන්තං බන්තේ අබේක්ඛන්තං බන්තේ පේයාලම් අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අභය රාජකුමාර සුත්තං අට්ඨමං